සක්මන් භාවනාවේදී පහළ වූ චිත්ත චෛතසික භූත රූප උපාදා රූප යනමි නාම රූප ධර්මයෝ ක්ෂණයක් ක්ෂණයක් පාසා ඇතිව නැතිව ගිය බැවින් අනිත්‍යයෝය ඇතිවීම නැතිවීම දෙකින් නිරතුරු පෙළුණු බැවින් දුක්ඛයෝය තම තමන් කැමති ලෙස නොපැවති බැවින් අනාත්මයෝය පිළිකුල් බැවින් අසුභයෝයේ අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ අසුභ වූ නාම රූප පරමාර්ථ ධර්ම සමෝහයේ ඒකාන්තයෙන් දුක්ඛ සත්‍ය නම් වන්නේය ඒ දුක්ඛ සත්‍යය උපදවන්නා වූ పూర్ව භව තෘෂ්ණාව ඒකාන්තයෙන් සමුදය සත්‍ය නම් වන්නේය ඒ දෙකෙහි නොපැවැත්ම නම් වූ ශාන්ත නිර්වාණ ධාතුව ඒකාන්තයෙන් නිරෝධ සත්‍ය නම් වන්නේය ඒ නිරෝධ සත්‍යය සුවසේ අවබෝධ වීම පිණිස වැඩිය යුතු ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඒකාන්තයෙන් මාර්ග සත්‍ය නම් වන්නේය මාගේ භාවනාමය කුසලයේ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා විසින් අවබෝධ කරන ලද මෙම චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේ අවබෝධ වීම පිණිසම හේතු වේවා වාසනාව වේවා සාදු සාදු සාදු දැන් වාඩි වීමට පළමුවෙන් මේ විපස්සනාව මෙනෙහි කරලා වාඩි වීම වාඩි වීමේ සිතක් පහළවන්නේය ඒ සිත නිසා චිත්ත කිරිය වායෝ ධාතුව පහළවන්නේය චිත්ත කිරිය වායෝ ධාතුව නිසා කාය විඤ්ඤාතිය පහළවන්නේය මෙසේ වාඩි වීමේ සිටය චිත්ත කිරිය වායෝ ධාතුය කාය විඤ්ඤාතිය යනේ නාම රූප ධර්මයන්ගේ පැවැත්වීම නිසා වාඩි වීම සිදුවන්නේය වාඩි වන්නා වූ මම කියා කෙනෙක් නැතේ නාම රූප සමූහයක් වාඩිවන්නේය වාඩි වීමේදී පහළවන්නා වූ චිත්ත චෛතසික භූත රූප උපාද රූප යනමේ නාම රූප ධර්මයෝ රත්නෝ කබලක දමු අබේට පුපුරන්නාසේ ඒ ඒ තැනම සනික සනිකවම බිඳි බිඳි යන්නෝය ඇති වෙමින් නැති වෙමින් නිරතුරු පෙලෙන්නෝය කැමැතිසේ නොපවත්නෝය අනිත්‍යයෝය දුක්ඛයෝය අනාත්මයෝය නැගිට සිටීමේ සිතක් පහළවන්නේය ඒ සිත නිසා චිත්ත කිනිය වායු ධාතුව පහළවන්නේය චිත්ත කිරිය වායෝ ධාතුව නිසා කාය විඤ්ඤාතිය පහළවන්නේ මෙසේ නැගිසීමේ සිතද චිත්ත කිරිය වායෝ ධාතුවද කාය විඤ්ඤාතියද යන නාම රූපයන්ගේ පැවැත්ම නිසා නැගිටීම වන්නේය නැගිටීමෙන් පසු සක්මනට යන්නේය සක්මන් කිරීමේ සිත හේතු කොට චිත්ත කිරිය වායෝ ධාතුව පහළවන්නේය චිත්ත කිරිය වායෝ ධාතුව නිසා කායනින් යත්‍ය පහළවන්නේය මෙසේ සක්මන් කිරීමේ සිටද චිත්ත කිරිය වායෝ ධාතුවද කාය විඤ්ඤාතියද යන නාම රූප ධර්මයන්ගේ පැවැත්ම නිසා ඇත සැකිල්ලකින් සකස් වූ මේ ශරීරය සක්මනේ යෙදෙන්නේය වාඩි වී සිටීමේදීද නැගිටීමේදීද සක්මන් කිරීමේදීද පහළවන්නා වූ චිත්ත චෛතසිකේ භූත රූප උපාදා රූප යනමේ නාම රූප ධර්මයෝ ඒ ඒ තනම සත්තු කබලක දමු අබෑට පුපුරන්නාසේ බිඳි බිඳි යන්නෝයේ ඇති වෙමින් නැති වෙමින් පවත්නෝයේ කැමැතිසේ නොපවත්නෝයේ අනිත්‍යයෝයේ දුක්ඛයෝයේ අනාත්මයෝයේ ආනාපාන සති භාවනාවේදී පරමාර්ථ වශයෙන් සෙනයක් සෙනයක් පාසා සිඳි සිඳි බිඳි බිඳි පැවතුනා වූ නාම රූප පරම්පරාව හැර සත්වයක් නැත පුද්ගලයෙක් නැත ආත්මයක් නැත සත්පුද්ගල ආත්ම යනු ලෝක සම්මුති විවහාරයයි පරමාර්ථ වශයෙන් එක්කා වූ චිත්ත චෛතසික භූත රූප උපාදා රූප යනමේ නාම රූප ධර්මයෝ සත්ව පුද්ගලේ ආත්ම ස්වභාවයෙන් ඉස්සුවෝයේ නিত্য සුභ සුඛාදී සාර ගුණයෙන් තොර වූවෝයේ ක්ෂණයක් ක්ෂණයක් පාසා බිඳි බිඳි යන්නෝයේ ගංගා ජලයක් මෙන්ද ප්‍රදීපාලෝකයක් මෙන්ද වැලනු කැඩී පරම්පරා වශයෙන් පවත්නෝයේ ඇතිව නැතිව යන බැවින් අනිත්‍යයෝය ඇතිවීම නැතිවීම දෙකින් නිරතුරු පෙළෙන බැවින් දුක්ඛයෝය තම තමන් කැමති ලෙස නොපවත්නා බැවින් අනාත්මයෝය පිළිකුල් බැවින් අසුභයෝ යේ අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ අසුභ වූ නාම රූප ධර්ම සමූහයේ සක්ඛේකාන්තයෙන් දුක්ඛ සත්‍ය නම් වන්නේය ඒ දුක්ඛ සත්‍යය උපරවන්නා වූ పూర్ව භව තෘෂ්ණාවේ ඒකාන්තයෙන් සමුදය සත්‍ය නම් වන්නේය ඒ දෙකේ නොපැවැත්ම නම් වූ ශාන්ත නිර්වාණ ධාතුවේ ඒකාන්තයෙන් නිරෝධ සත්‍ය නම් වන්නේය ඒ නිරෝධ සත්‍යය සුවසේ අවබෝධ වීම පිණිස වැඩිය යුතු ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඒකාන්තයෙන් මාර්ග සත්‍ය නම් වන්නේය මාගේ භාවනාමය කුසලය බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා විසින් අවබෝධ කරන ලදේ මෙම චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේ අවබෝධ වීම පිණිසම හේතු වේවා වාසනාව වේවා සාදු සාදු සාදු